හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ අපේ ධර්ම සාකච්ඡාවට විශේෂයෙන් අපේ කන්තලේ විජිත වංශ පඬිතුමා සහභාගී වෙලා ඉන්න බව පෙනෙනවා. අපේ උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් ගෞරවයෙන් පිළිගැනීමෙන් අද දවසේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අපි පසුගිය සතියේ ආරම්භ කළා කාලාම සූත්‍රය පිළිබඳව සාකච්ඡාව. එහි පළමු කොටස අපි පසුගිය සතියේදී දේශනාවක් හැටියටත් සාකච්ඡාවක් හැටියටත් සිද්ධ කළා. අද එහි දෙවන කොටස ආරම්භ කෙරේ. අපි විශේෂයෙන් එහිදී සිහිපත් කළා බුදුරජාණන් වහන්සේ කේසපුත්ත නියම් ගමෙහි කාලාම චාක්‍යයන්ට දේශනා කළ ඒ සූත්‍ර දේශනාවෙහි බොහෝ දෙනා කතා බහට ලක් කරන්නේ මූලික කරුණු 10 පමණයි. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සත්‍ය අසත්‍ය තීරණය කිරීමට ප්‍රාමාණික මිනුම් දඬු හැටියට භාවිතයට නොගත යුතු කරුණු 10. එතකොට මේ කරුණු 10 දක්වලා හුඟක් වෙලාවට තමන්ගේ මතයට පැමිණීම નિවරදි වගේ අදහසක් හුඟක් දෙනෙක් සමාජගත කරන්න උත්සාහ කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ එහිදී තාම පැහැදිලිව මේ සූත්‍ර දේශනාවෙහි ඒ මූලික කරුණු 10 දක්වලා ඉන් අනතුරුව සත්‍ය අසත්‍ය තීරණය කිරීම සම්බන්ධව පැහැදිලි නිර්ණායක දෙකක් අපට ඉදිරිපත් කරනවා කාලාම සූත්‍රයේදී. එහි පළමු නිර්ණායකය තමයි සාන්දෘෂ්ටික ක්‍රමය. දෙවැනි නිර්ණායකය තමයි අපන්නක ක්‍රමය. එතකොට සාන්දෘෂ්ටික ක්‍රමය පිළිබඳව අපි පසුගිය සතියේ කතා බහ කළා. සාන්දෘෂ්ටික ක්‍රමයයි කියලා කිව්වේ තමන් තුලින්ම සති සම්පජඤ්ඤේ යුක්තව අධ්‍යක්ිය හැකි කාරණා. එතකොට ලෝභය තමන්ගේ සිතේ ජනිත වුනොත් එය ඊන් යහපතක් වෙනවද අයහපතක් වෙනවද ඒ වගේම එය ඥානවන්තයින් විසින් ප්‍රශංසා කරනවද නැතිද ආදී වශයෙන් ඒ කාලාමයන්ගෙන් විමසලා ඒ අය ඒ අයහපත පිණිස පවතිනොයි කියලා පිළිගත්තට පසුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒ ලෝභය කෙනෙකුගේ සිත්හි ජනිත වුනොත් ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාර මුසාවාද ආදී බොහෝ අකුසල පාප ධර්මයන්ට ලෝභය හේතු වෙන හැටි. දැන් එතනදිත් අපි පැහැදිලි කළා තථාගත දේශනාවේ තියෙන විශේෂත්වය ඒ තමයි දැන් බුදුරජාණන් වහන්සේ විසින් මූලික පැහැදිලි කිරීමක් කරලා අර පිරිසගෙන් ඇහුවනම් මේක අර්ථයේ පිණසද අනර්ථයේ පිණසද පවතින්නේ කියලා එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනය මත පිහිටලා යම් පිළිතුරක් දෙන්නට පුළුවන්. ඒ කියන්නේ ලෝභය යම් කෙනෙකුගේ සිතෙහි ඉපදුනහම ඒ තනත්තා ප්‍රාණඝාතයට යොමු වෙනවා අදත්තාදානයට යොමු වෙනවා ආදී වශයෙන් මූලික විස්තරයක් කරලා ඒ මත පිහිටලා අර පිරිසගෙන් ප්‍රශ්න කළා නම් ඒ අය ඒකාන්තයෙන්ම ඒ අනර්ථයේ පිණස පවතිනවායි කියලා පිළිතුරු දෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම පැහැදිලි කිරීමකට යන්නේ නැතිව පළමුවෙන්ම තමයි අර කාලාමයෙන්ගෙන් අහන්නේ ලෝභය කෙනෙකුගේ සිත්හි ජනිත වුණොත් ඒන් යහපතක්ද අයහපතක්ද වෙන්නේ කියලා අර කිසිදු පැහැදිලි කිරීමකින් තොරව ස්වාධීනව ඒ අයට දැනෙන දේ ප්‍රකාශ කරන හැටියටයි බුදුරජාන් වහන්සේ යෝජනා ඉතින් එතනදී කාලාමෙන් පිළිගන්නවා ලෝභය කෙනෙකුගේ සිතේ ජනිත වුණොත් ඒ අනර්ථය පිණිස පවතිනවා කියලා. එතකොට මේකෙන් අපිට හොඳටම පැහැදිලිව අපි මේ කාරණා පසුගිය සතියේ කතා කළා දීර්ඝ වශයෙන් එතනදී අපිට හොඳටම පැහැදිලි වෙනවා කාලාමයින් කියන්නේ නිකම්ම අඥාන පිරිසක් නෙමේ තමන්ගේ චිත්තසංතානය පිළිබඳ සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඇතිවෙන ක්ලේශය හෝ නික්ලේශී බව එහෙම නැත්නම් ලෝභය හෝ අලෝභය ද්වේෂය හෝ අද්වේෂය මෝහය හෝ අමෝහය තේරුම් ගන්නට පුළුවන් මට්ටමේ සති සම්පජඤ්ඤයක් තියෙන Taman පිළිබඳව යම් අවදිමත් බවකින් ඉන්න පිරිසක් කියන බව අපට එතනදි පැහැදිලි වෙනවා. ඒතර අන්න ඒ වගේ පිරිසකට තමයි අර පරම්පරාවෙන් ආවට ඒ වගේම පොතපතෙන් ආවට ගුරුවරයා කියු ප්‍රමාණයට අර මුල් කරුණු 10 දක්වමින් ඒවා ප්‍රාමාණික සාධක හැටියට ගන්නේ නැතිව මේ විදිහට සාන්දෘෂ්ටික වශයෙන් ඒවා සති සම්පජඤ්ඤයේ විමසා බැලීමේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට ඒ විදිහටම තථාගතයන් වහන්සේ අලෝභය, අද්වේෂය, අමෝහය පිළිබඳවත් කරුණු පැහැදිලි කරනවා. ඒ අලෝභ, අද්වේෂ, අමෝහයන් සිත්හි ජනිත වුනහම ඒන් යහපතක්ද අයහපතක්ද වෙන්නේ කියලා විමසලා එය ඒන් යහපතක් වෙනවයි කියන බව පිළිගත්තට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ඒ අලෝභය, අද්වේෂය, අමෝහය පාදක යම් කෙනෙකුගේ සිත්හි ජනිත වුණොත් ඒ තනත්තා එය හේතු කොටගෙන ප්‍රාණඝාතයෙන් වළකින ආකාරය, අදත්තාදානෙන්, කාමමිත්‍යාචාරයෙන්, මුසාවාදයෙන් වළකින ආකාරය බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපි පසුගිය සතියේ කතා කළා කාලාම සූත්‍රයේ කොටස් දෙකක් පිළිබඳව පළවෙනි කොටස තමයි ප්‍රාමාණික වශයෙන් නොගත යුතු සාධක 10 දෙවෙනි කොටස තමයි සත්‍ය අසත්‍ය තීරණය කිරීමෙහිලා සාන්දෘෂ්ටික න්‍යාය කොහොමද පාවිච්චි කරන්නේ කියන බව. එතකොට ඒ පිළිබඳව අපි මෝලිය සීවක සූත්‍රය පාදක කොට ගත්තා. එහිදී බුදුරජාණන් වහන්සේගෙන් සීවක පරිබ්‍රාජකයා අහන්නේ ධර්මය සාන්දෘෂ්ටිකයි සාන්දෘෂ්ටිකයි කියලා කියනවා. කොහොමද මේක තේරුම් ගන්න කියලා. එතනදිත් බුදුරජාණන් වහන්සේ මේ ලෝභ ද්වේෂ මෝහ අලෝභ අද්වේෂ අමෝහ පිළිබඳ මේ කාරණා සාන්දෘෂ්ටිකව දකින ආකාරය පැහැදිලි කරනවා. එතකොට මේ කරුණු පාදක කොටගෙන අපි සාන්දෘෂ්ටික න්‍යාය පිළිබඳව පසුගිය සතියේ කතා බහ කළා. අද අපිට කතා කරන්න තියෙන්නේ එහි තුන්වෙනි කොටස අපන්නක න්‍යාය පිළිබඳ. එතකොට සමස්ත කාලාම සූත්‍රය ගත්තන් පස්සේ ප්‍රධාන කොටස් තුනකින් යුක්තයි. පළවෙනි කොටස තමයි ප්‍රාමාණික විදිහට නොගත යුතු සාධක 10. දෙවැනි කොටස තමයි සත්‍ය අසත්‍ය තීරණය කිරීමෙහිලා සාන්දෘෂ්ටික න්‍යාය කොහොමද පාවිච්චි කරන්නේ? තුන්වෙනි කොටස තමයි තමන්ගෙන් පරිබාහිර වූ காரணාවල සත්‍ය අසත්‍ය තීරණය කිරීමෙහිදී අපන්නක න්‍යාය කොහොමද පාවිච්චි කරන්නේ දැන් මේක ඊටාම වැදගත් වෙනවා මොකද අපිට සාන්දෘෂ්ටික වශයෙන් සාන්දෘෂ්ටික කියලා කියන්නේ තමන් විසින් තමන් තුලින් අත්දැකිය හැකි කම්. එතකොට ලෝභ ද්වේෂ මෝහ අලෝභ ද්වේෂ මෝහ වගේ காரணා ඒවා තමන් තුලින් මතුවෙන දේවල්. තමන්ගේ චිත්තසංතානයේ ජනිත වෙන දේවල්. එතකොට ඒවාෙහිදී අපිට පහසුයි සාන්තුෂ්ඨික වශයෙන් ඒවා තීරණය කරන්න. පහසුයි කියන එකෙන් අදහස් කළේ ඒවා තමන් තුල ජනිත වෙන කාරණා නිසා අපිට තමන් විසින් දකින්නට පුළුවන්. නමුත් අපට අනුන් සම්බන්ධ කාරණා, පරිබාහිර ලෝකයේ සම්බන්ධ කාරණා, මෙලොව පරලොව සම්බන්ධ කාරණා. ඒ වගේ අපට තමන් තුලින් අත්දැකිය නොහැකි යම් කරුණක් පිළිබඳව කතා බහ කරනවා නම් ඒබඳු තැනකදී අපිට මේ සාන්දෘෂ්ටික න්‍යාය තුලින් දේවල් තහවුරු කරගන්නට පහසු නැහැ. අන්න ඒබඳු තැන්වලදී තමයි බුදුරජාණන් වහන්සේ මේ අපන්නක න්‍යාය පරිහරණය කිරීම පිළිබඳව පැහැදිලි කරන්නේ. එහිදී තථාගතයන් වහන්සේ කාලාම සූත්‍රයේදී අනුපිළිවෙලෙන් පැහැදිලි කරනවා අර ලෝභ ද්වේෂ මෝහ ජනිත වුනහම පුද්ගලයා අකුසලයට පෙළඹෙන ආකාරයත් අලෝභ අද්වේෂ අමෝහ ජනිත වුනහම පුද්ගලයා අකුසලයෙන් වළකිමින් අන් අයත් අකුසලයෙන් වළක්වන්නට ක්‍රියාත්මක වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එහෙම පැහැදිලි කරලා තථාගතයන් වහන්සේ දක්වනවා මෙහෙම යම්කිසි කෙනෙකුගේ චිත්තසංතානෙහි අවිද්‍යා ව්‍යාපාද දුරු වෙනවා නම් එතකොට ওই විදිහට මේ සාන්දෘෂ්ටික න්‍යාය පාවිච්චි කරන කෙනාට පැහැදිලිව Tamanට දැනෙන්න ගන්නවා මේ අවිද්‍යාව ව්‍යාපාදය අනර්ථකාරී කියන බව. එතකොට ලෝභ ද්වේෂ දෙක Tamanටත් අනුන්ටත් අනර්ථයක් ඇති කරනවා කියන කාරණය Tamanටම දැනෙන්න ගන්නවා. එහෙම දැනෙන්න ගත්තාම ඒ තනත්තා ඒක ඒවා දුරු කිරීමෙහිලා ක්‍රියාත්මක ඒ වගේම මෝහය Tamanටත් අනුන්ටත් අනර්ථකාරී කියලා එතනත්තාට වැටහෙන්න ගන්නවා. එහෙනම් වැටහෙනකොට එතනත්තා මෝහය දුරු කරලා ප්‍රඥාව අවදි කරගන්නට විමසිලිමත් බව අවදි කරගන්නට උත්සාහවත් වෙනවා. එතකොට යම් කෙනෙකුගේ චිත්තසංතානයේ අවිද්‍යාව දුර වෙලා ව්‍යාපාදය දුර වෙලා මෝහය යටපත් වෙලා අමෝහය හෙවත් ප්‍රඥාව මතුවෙනකොට ඒතනත්තාගේ චිත්තසංතානයේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ අවදි කිරීමට හොඳ පසුබිමක් නිර්මාණය වෙනවා දැන් ලෝභය නැති තැන ඒ තැනත්තාට අලෝභය මතු කරන්නට පුළුවන්. ද්වේෂය නැති තැන අද්වේෂය මතු කරන්නට පුළුවන්. එතකොට අද්වේෂය කියලා කියන්නේ මෛත්‍රිය. ද්වේෂය නැති බව එක කාරණයක්. අර අද්වේෂයේවත් මෛත්‍රී පූර්වක මනෝභාවයේ ජනිත කිරීම තවත් කාරණයක්. මේ දෙක දෙකක්. දැන් හටගත්තා වූ ද්වේෂය අපි එහි හේතු ප්‍රත්‍ය හඳුනාගෙන දුරු කරගන්නවා නම් එතකොට අපට ශාන්ත බවක් සුවයක් දැනෙනවා අර ද්වේෂයේහි අභාවයේ හේතු කොටගෙන. නමුත් ද්වේෂය නැති පමණින් මේ තනත්තා මෛත්‍රී සහගත සිතින් වාසය කරනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මෛත්‍රී මනෝභාවය වෙනම අවදි කරන්නට ඕනේ. ඒ ද්වේෂය නැති සිතක තමයි මෛත්‍රී අවදි කරන්නට සුදුසු පසුබිමක් ගොඩනැගෙන්නේ. එතකොට අන්න ඒ කාරණේ ගැන තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී ඊළඟට අවධානය යොමු කරන්නේ අර සාන්දෘෂ්ටිකව Tamanට පෙනෙන්න ගන්නවා මේ යහපත් ගුණාංග Tamanගේ චිත්තසංතානෙහි මතු කිරීමේ තියෙන වැදගත්කම. ඒක දැනෙනකොට ඒ ඥානවන්ත පුද්ගලයා මෛත්‍රී සිත අවදි කරන්නට පටන් ගන්නවා. මෛත්‍රිය පතුරවන්නට පටන් ගන්නවා. එතකොට ඉදිරිපස පසුපස වම්පස දකුණුපස කියන මේ සිව් දිසත් උඩ යට කියන මේ සදිසාවෙහිම ඒ තනත්තා අර විදිහට Tamanගේ මෙත් සිත පතුරවන්නට පුහුණු වෙනවා ඊළඟට ඔය විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේෂය දුරු වෙනකොට අනිත් අයට හිංසා කිරීමේ අදහස යටපත් වෙලා ඒ වෙනුවට අනිත් අය දුකින් මුදවා ගැනීමේ දුක් අඩු කිරීමේ අනිත් කෙනාගේ දුක අඩු කරන්නට කැප වෙන ගතිය ඒ ගුණය ඒ තනත්තාගේ සිත්හි මතු කරන්නට පසුබිමක් හැදෙනවා. ඒ පසුබිම තුල ඒ තනත්තා කරුණාව මතු කරනවා. දැන් මේ මෙත්තා කරුණා කියන මේවා පෙන්නතුනේ අද හුඟක් වෙලාවට සමාජයේ වචන මාත්‍රිකව තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම ඒවා පිළිබඳව භාවනා කරද්දිත් වාක්‍ය ස්වරූපයෙන් අපි යමක් සිහි කරන්න මෙනෙහි කරන්න තමයි හුඟක් වෙලාවට උත්සාහවත් වෙන්නේ. ඉතින් ඒත් ඊට එහා ගිහිල්ලා යම් කෙනෙකුට මේක මනෝභාවයක් හැටියට මානසික ගුණයක් හැටියට අවදි කරන්න පුළුවන් වෙන්නේ සැබවින්ම අර තමන්ගේ චිත්තසංතානයේ ලෝභය, ద్వේෂය, මෝහය ජනිත අනර්ථකාරී කියන බව සති සම්පජඤ්ඤයෙන් දැකලා ඒවා දුරු කරගන්නට සමත් වෙන පුද්ගලයෙක් තමයි සැබෑවටම මෙත්සිත කරුණාව අවදි කරගන්නට සමර්ථ වෙන්නේ. ඒතර මෙත්තාව කියලා කිව්වහම අන්‍ය සත්වයින්ගේ සැපය යහපත කැමති වෙන ඒ පිළිබඳව උනන්දු වෙන ගතිය. ඒ උනන්දු වෙන ගතිය කියලා අපි අදහස් කළේ පින්නතුනේ දැන් සියලු සත්වෝ සුවපත් වෙත්වා කියන මේ කාරණය මේ මේක සිතුවිල්ලක් හැටියට අපට මතු කරන්නටත් පුළුවන් චේතනාවක් හැටියට මතු කරන්නත් පුළුවන් සිතුවිල්ලක තරම් බලයක් නැහැ. චේතනාවෙහි තමයි බලය තියෙන්නේ. චේතනාව තමයි ක්‍රියාව වෙන්නේ. චේතනාව තමයි කර්මය වෙන්නේ. චේතනාව තමයි ක්‍රියාසාධක බලය වෙන්නේ. අපි මේට ඉහතදීත් උදාහරණයක් හැටියට කිව්වා දැන් මේ පුටුවේ මම වාඩි වෙලා ඉඳගෙන මම මෙතනින් නැගිටින්න ඕන නැගිටින්න ඕන නැගිටින්න ඕන කියලා කොතෙක් වාර ගාණක් මම හිතුවත් නැගිට වෙන්නේ නැහැ හැබැයි මම නැගිටින්න ඕන කියන චේතනා මතුනොත් මටවත් පාලනය කරන්න බැරුව මගේ ශරීරය ඉහළට එසවෙනවා. එතකොට ඇත්තටම දැන් මෙතන මම කියලා කෙනෙක් නැහැනේ අපි ධර්මානුකූලව කතා කරනකොට සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් කියලා එකක් නැහැ. එතකොට මේ කය වාඩි වෙලා තියනවාද? කය නැගී සිටිනවද කියන එක තීරණය වෙන්නේ ඊට අදාළව මතුවෙන චේතනාවක්. ඒ චේතනාවට අනුව තමයි චිත්තජ වායෝ ක්‍රියාත්මක. ඒ චිත්තජ වායුව ක්‍රියාත්මක වෙනකොට රූප කලාප ඉහළට ඉහළට ක්‍රියාත්මක වෙලා ශරීරයේ සැනකින් ඇස වෙනවා. එතකොට නමුත් මම නැගිටින්න ඕන නැගිටින්න ඕන කියලා මට සියදහස්වර ඕනනම් හිත හිතා වාඩි වෙලා ඉන්න පුළුවන්. නමුත් නැගිට වෙන්නේ නැහැ. ඇයිද? අන්න සිතුවිල්ල. අපි හිතනවා දේවල් කල්පනා කරනවා මෙනෙහි කරනවා එහෙම සිතුවා කල්පනා කළා කියලා දේවල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ අර චේතනාව බලවත් වුණොත් දැන් අභිධර්මයට අනුව බැලුවෙන් පස්සේ හැම සිතකම චේතනා චෛතසිකය තියෙනවා. ඒ කියන්නේ සම්බචිත්ත සාධාරණ චෛතසිකයක් තමයි චේතනා නමුත් හැම සිතකම ජනිත වෙන චේතනාව බලවත් වෙන්නේ නැහැ. අර ජවන් සිත්වල ජනිත වෙන චේතනාව තමයි වඩා බලවත් වෙන්නේ. එතකොට ඒ මම මෙතනින් නැගිටින්න ඕන කියන ඒ චේතනාව සහිත ජවන් සිත් පෙළක් ක්‍රියාත්මක වෙනකොට තමයි සැබවින්ම ඒ ශරීරය ඉහළට එසවෙන්නේ. අන්න ඒ වගේ තමයි සියලු සත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා අපිට අර වාඩි වෙලා ඉඳද්දි නැගිටින්න ඕන නැගිටින්න ඕන කියලා හිතනවා වගේ සුවපත් වේවා සුවපත් වේවා කියලා හිතන්න පුළුවන්. එහෙම හිතුවයි කියලා ඒකේ ශක්තියක් නැහැ. ඒකේ බලයක් නැහැ. ඒකේ පැතිරෙන්නට දෙයක් නැහැ. ඒ ඒ තුල සිද්ධ වෙන කර්මයක් නැහැ. ඒක හුදු සිතුවිලි මාත්‍රයක් විතරයි. නමුත් යම්කිසි කෙනෙකුට අවංකව සියලු සත්වෝ සුවපත් වේවා කියන චේතනාව ඇති වෙනවා නම් අන්නේ චේතනාව තමයි සක්‍රිය. ඒ චේතනාවෙහි තමයි බලය තියෙන්නේ. ඒක තමයි ක්‍රියාසාධක බලය ගැබ් වෙලා ඒක තමයි අනාගතයේ විපාක දෙන කර්මයක් බවට පත් වෙන්නේ. ඒ වගේම ඒ මොහොතේ ඒ අදාළ කාර්ය සාධනය කිරීමේ බලය තියෙන්නේ ඒ චේතනාව තුලයි. එතකොට ඒ කාර්ය සාධනය කිරීමේ බලය කය ඔස්සේ ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්, වචනය ඔස්සේ ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්, මනස තුලින්ම ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. එතකොට මෙත්තාව කරුණාව වැනි ගුණාංග කායිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට කියනවා මෙත්තා සහගත කාය කර්ම. වචනයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට අපි කියනවා මෙත්තා සහගත වචී කර්ම. හුදෙක් මනසින් පමණක්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට අපි කියනවා මෙත්තා සහගත මනෝ කර්මය. ඒක එතකොට නිකන් සිතුවිල්ලක් නෙමෙයි. ඒක මනෝ කර්මයක්. මනසින් කෙරෙන ක්‍රියාවක්. ඇයි ඒකට ක්‍රියාව කියලා කියන්නේ? සචේතනික නිසා. ක්‍රියා සාධක බලය ඒ තුල අන්තර්ගත වෙලා තියෙන නිසා. එතකොට මෙන්න මේ ක්‍රියා සාධක බලය හඳුනා ගන්නට තමයි අපි නිතරම කියන්නේ අනුන් සුවපත් කිරීමේ උනන්දුව. ඒ සඳහා මනස උත්සුක වෙන ගතිය. අන්න ඒක තමයි සැබෑම මෛත්‍රී සහගත බව කියලා කියනවා. එහෙම නැත්නම් සුවපත් වේවා කියන සිතුවිල්ල නෙමේ අනුන් සුවපත් කරන්න අපි තුල කොච්චර හැඟීමක් එනවද? කොච්චර ඕනකමක් ඇති වෙනවද? කොච්චර ඒ පිළිබඳ උනන්දුවක් කැපවීමක් ඇති වෙනවද? එතන තමයි හැබෑවට අර සක්‍රීය ගුණය මතුවේ. මේක බුදුරජාණන් වහන්සේ උපමාවෙන් දේශනා කරන්නේ එක දරුවෙක් ඉන්න මවකගේ సంతානයේ දරුවා පිළිබඳ ඇතිවෙන හැඟීම. එතකොට දරුවා සුවපත් වේවා සුවපත් වේවා කියලා හිත හිතා ඉන්නව නෙමෙයි. ඒ දරුවා සුවපත් සුවපත් කරන්නට ඒ වෙනුවෙන් ඒ අම්මා ඕන කැපකිරීමක් කරන්න සූදානම්. ඒ වගේම ඒ දරුවාට පැමිණෙන දුක් පීඩාවන් දුරු කරන්න තමන්ගේ ජීවිතේ උනත් පරදුවට තියන්නට ඒ මෑණියන් සූදානම්. එතන තමයි සැබෑ මෙත්තාව සහ සැබෑ කරුණාව. එතකොට මෙත්තාව කියන්නේ අනිත් කෙනාගේ සුවය වෙනුවෙන් උනන්දු වෙන ගතිය. කරුණාව කියලා කියන්නේ අනිත් කෙනාගේ දුක් පීඩා අවම කරන්නට කැප වෙන උනන්දු වෙන ගතිය. එතකොට ඒ ස්වභාවයේ ඒ ගුණය ඇතුළතින් මතුවෙනකොට තමයි ඒක සචේතනික ක්‍රියාවක් හැටියට මනෝ කර්මයක් හැටියට විහිදෙන්නේ. එහි ශක්තිය මොහොතේ විහිදෙනවා අනාගත විපාකයකුත් ඇති කරනවා. එතකොට දැන් මේ தත්ත්වය ගොඩනගන්නට පුළුවන් වෙන්නේ මානසික පසුබිම සැකසුනොත් විතරයි. ඒ සඳහා යෝග්‍ය මානසික පසුබිම තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අවිද්‍යා දෝමනස්ස දුරු කරලා, ඒ කියන්නේ ලෝභ ද්වේෂ දුරු කරලා, මෝහය යටපත් කරලා ප්‍රඥාව අවදි වුණු මනස තමයි මේ කියන මෙත්තාව කරුණාව උපදවන්නට ගැනීමට යෝග්‍ය මානසික තත්ත්වේ වේ. එතකොට ඒ බඳු තත්ත්වයක් තුල දැන් මේ ඥානවන්ත පුද්ගලයා තේරුම් අරන් තියෙනවා තමන්ගේ චිත්තසංතානයේ මේ කුසල ධර්ම ගුණධර්ම මේ සද්ධර්ම ගොඩනැගීම තමන්ටත් අනුන්ටත් හිත කරයි කියලා. අන්නේ හිත කරයි කියන බව තේරුම් අරන් තියෙනවා. කොහොමද තේරුම් අරන් තියෙන්නේ? පොතේ තියෙන නිසා නෙමෙයි. කවුරුවත් කිව්ව නිසා නෙමෙයි. ගුරුවරයෙක් කිව්ව නිසා නෙමෙයි. එහෙම නැත්නම් પરම්පරාවෙන් ආපු නිසා නෙමෙයි Tamanට හිතෙන නිසා නෙමෙයි ඒක හොඳයි කියලා පෙනෙන නිසා නෙමෙයි අර අර මුලින් කිව්ව කාරණා 10න් එකක් නිසාවත් නෙමෙයි දැන් මේ නිගමනයට ඇවිත් තියෙන්නේ සාන්තෘෂ්ටිකව සති සම්පජඤ්ඤයෙන් Taman තුලේ ගුණාංග මතුවෙනකොට ඒන් Tamanගේ මනස සුවපත් වෙන හැටි ලෝකයට යහපත සිදු වෙන හැටි කායිකව වාචසිකව මානසිකව ලෝකයට අර්ථ සම්පන්න ක්‍රියාවන්හි Taman නිරත වෙන ආකාරය Taman අත්දකලා තියෙනවා දැන් මේ කාරණය තමයි එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා සාරිපුත්ත සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම වඩන පුද්ගලයාට එය විමුක්තිය පිණිස හේතු වෙනවයි කියන බව ඔබ පිළිගන්නවා. එතනදී සරියොත් හාමුදුරුවෝ සිහිපත් පිළිතුරු දෙනවා ස්වාමීනි මම ඒක පිළිගන්නවා. නමුත් තථාගතයන් වහන්සේ එය දේශන නිසා ශාස්ත්‍රූ ගෞරවයෙන් පමණක් එය පිළිගන්නව නොවේ. ධර්ම ගෞරවයෙන් පමණක් ඒ පිළිගන්නවා නොවේ මම ඒක පිළිගන්නේ දීර්ඝ කාලයක් සසරේ මම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දියුණු කරලා ඒ විමුක්තිය පිණිස හේතු වෙන බව මම ප්‍රත්‍යක්ෂව අත්දැකලා තියෙනවා ස්වාමීනි ඒ නිසා තථාගතයන් වහන්සේගේ මේ ප්‍රකාශනය මම පිළිගන්නවා එතෙන්දී බුදුරජාණන් වහන්සේ සාදුකාර ඇයි සාරිපුත්ත ඔබ හැබෑම පඬිතේ ඔබ හැබෑම ඥානවන්තේ එවඳු ප්‍රකාශනයක් කරන්න පුළුවන් වෙන්නේ බුදු කෙනෙක් හමුවේ එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැතුව නෙමෙයි විශ්වාසයක් නැතුව නෙමෙයි. හැබැයි මේ බුද්ධ ගෞරවය මත පමණක් පිහිටලා අපි කරුණු දිහා බලන්න ගියොත් අපි හැමදාමත් කියන කාරණයක් තමයි සම්මා සම්බුදු කෙනෙක් ජීවමානව අපට හමු වෙලා උන්වහන්සේගේ මුවින් උන්වහන්සේ අවබෝධ කරගත් ධහම දේශනා කළොත් එදාට අපට ධහම වැටහෙනවා නම් වැටහෙන්නේ බුදුහාමුදුරුවන්ගේ ප්‍රඥාවෙන් නෙමෙයි. එදාට ඒ ධහම වැටහෙනවා නම් වැටහෙන්නේ Tamange ප්‍රඥාවෙන්. ඒ නිසා බුදුහාමුදුරුව සර්වඥ වුණු පමණට අපට ධම වැටහෙන්නේ නැහැ. උන්වහන්සේ සර්වඥතාඥාණයෙන් අවබෝධ කරගත්තු ධම දේශනා කරද්දී වටහා ගන්නට නම් අපේ ප්‍රඥාවේ මොහොතේ අවදි වෙන්නට ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිවැරදි දෙයක් කියන්නේ කියන විශ්වාසයේ තිබුණු පමණට අපට ධම අවබෝධ වෙන්නේ අපි තුල ප්‍රඥාව අවදි වෙන්නේ නැතිනම්. අන්නේ ප්‍රඥාව අවදි කරන සාන්දෘෂ්ටික ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ මේ කාලාම සූත්‍රයේදී පෙන්වා දෙන්නේ හුදෙක් අර බාහිර කරුණු වලට නතු වෙලා ඒව මත පමණක් දේවල් තීරණය කරන්නට ගියොත් අපි හැමදාම දැනුම් පද්ධතියක් විතරයි ඉදිරියට අරගෙන අපේ දැනුමක් චින්තනයක් බුද්ධියක් අරගෙන යන්නට පුළුවන් නමුත් ඒක ප්‍රායෝගික නැහැ ඒක සාන්දෘෂ්ටික නැහැ. ඒක දැක්මක් බවට පරිවර්තනය වෙලා නැහැ. යමක් දැක්මක් බවට පරිවර්තනය නොවන තාක්කල් ඒ අපේ චරණය බවට පත් වෙන්නේ ඒ තුලින් අපේ චර්යා වෙනස් කරන්නට සමත් වෙන්නේ දැන් වර්තමාන සමාජය තුල කොයිතරම් දැනුම සමාජගත වුණත් දැනුමෙන් පරතරට ගියා වුණත් එය පුද්ගල චර්යාවන් වෙනස් කරන්නට ප්‍රාමාණික කාරණයක් නොවෙන්නේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ ප්‍රාමාණික නොවන කරුණු හැටියට දේශනා කරලා තියෙන මේ මිනුම් දඬු වලින් තමයි මැනලා අරගෙන තියෙන්නේ. එතකොට මේ සාන්දෘෂ්ටික න්‍යාය මත Taman තුල මතු කරගෙන ඒවා අත්දකලා සති සම්පජඤ්ඤයෙන් ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කරගෙන ඒවා පුහුණු කිරීමේ වැඩපිළිවෙලකට අවතීර්ණ වුණොත් තමයි ඒ දැක්මක් බවට පරිවර්තනය වෙන්නේ. ඒ දැක්ම තුල තමයි අපේ චර්යා වෙනස් වෙන්නට පටන් ගන්නේ. ඉතින් අන්න ඒ ක්‍රමය බුදුරජාණන් වහන්සේ මෙහිදී තාම පැහැදිලිව මේ කාලාමයින්ට පෙන්වා දෙනවා. එතකොට ওই විදිහට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ බ්‍රහ්ම විහරණ හතර ගැනම පැහැදිලි කරනවා. ඒතර මුදිතාව කියලා කිව්වේ අන් අයගේ සැපය පිළිබඳව සතුටක් ඇති වෙන තෘප්තිමත් වෙන ගතිය. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධ මනෝභාවය තමයි ඊර්ෂ්‍යාව. ඒ කියන්නේ අනිත් කෙනා සුවෙන් ඉන්නවා දකිනකොට ඒක Tamanට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒක Tamanට දරන්න බෑ. ඒක ප්‍රතික්ෂේප කරන විදිහේ මානසික තත්ත්වයක්. එතකොට ඊර්ෂ්‍යාව කියන්නේ ද්වේෂ මූලිකයි. ඉතින් එතකොට දැන් මේ ආර්ය ශ්‍රාවකයා එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට මේ සාන්දෘෂ්ටික ක්‍රමය පරිහරණය කරන තැනැත්තා තමන්ගේ චිත්තසංතානයේ ද්වේෂය, ව්‍යාපාදයේ ඇතිවීමේ අනර්ථය දකිනවා. ඒ අනර්ථය දකින නිසා ඒතනත්තා ද්වේෂය දුරු කරනවා. ද්වේෂය දුරු කරලා අද්වේෂය මතු කරනකොට ඒතරත්තාට අර ද්වේෂය පදනම් කොටගෙන ඇති වෙන ඊර්ෂ්‍යාව වෙනුවට අන් අයගේ සැපය පිළිබඳව මුදිතාවෙන් දකින්න පුළුවන්. මොකද ඒ තැනත්තා දැන් කල්ැතුවම මෙත්තා සහගත මනෝභාවයන් පුහුණු කරනවා. එතන මෙත්තා සහගත මනෝභාවය පුහුණු කරනකොට ඒ තැනත්තා අනිත් අයගේ සුවය යහපත වෙනුවෙන් කැප වෙන්න සූදානම්. එතකොට අනිත් කෙනාගේ දුක පීඩාව දුරු කරන්න කැපවීමක් කරන්න සූදානම්. ඒ බඳු පුද්ගලයාට හැම විටම අනිත් අය සුවෙන් ඉන්නවා දකිනකොට සතුටින් ඉන්නවා දකිනකොට තෘප්තිමත්ව ඉන්නවා දකිනකොට සමෘද්ධිමත්ව ඉන්නවා දකිනකොට ඒ තැනත්තාට ලොකු ප්‍රියමනාප ගතිය, ලොකු සතුටක්, ලොකු තෘප්තියක් ඔහු තුල ජනිත වෙනවා. අන්නේ ගුණය තමයි මුදිතා කියලා කියන්නේ. ඊළඟට උපේක්ෂාව. උපේක්ඛා කියලා කියන්නේ අපි මේට පෙරත් පැහැදිලි කරලා දීලා තියෙනවා උපේක්ෂාවේ විවිධ ස්වභාවයන් පවතිනවා අපිට දල වශයෙන් උපේක්ෂාවේ අවස්ථා තුනක් හඳුනා ගන්නට පුළුවන් අඥාන උපේක්ෂාව සමාධි උපේක්ෂාව සහ ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව අඥාන උපේක්ෂාවයි කියලා කියන්නේ කරුණු නොදන්නා බව නිසා කැළඹීමක් නැතුව පවතිනවා ඒ කියන්නේ සිද්ධ වෙන්නට යන අනර්ථය තේරෙන්නෙත් නැහැ. ඒකෙන් සිද්ධ වෙන අර්ථය තේරෙන්නෙත් නැහැ. හොඳ දැනෙන්නෙත් නැහැ. නරක දැනෙන්නේ නැහැ. ඒ මොකක්වත් ගැන ਵਿਚාරයක් නැහැ. ਵਿਚාරයක් නැති වෙනකොට එතනත්තාට බොහොම සංසුන් මනසින් පවතින්නට පුළුවන්. මොකද වික්ෂිප්ත වෙන්නට කරුණක් ඔහුට පේන්නේ නැති නිසා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් වර්තමානයේ රටට සිද්ධ වෙන දේ සාසනයට සිද්ධ වෙන දේ පිළිබඳව ਵਿਚාරයක් නැති කෙනෙකුට ඒ රට ගැන සිද්ධ වෙන දේවල් සාසනය ගැන සිද්ධ වෙන දේ ඒකකින්වත් ඒතනත්තට 아무තු කැළඹීමක් නැහැ උයාගත්තු දේ කාලා නිදහසේ නිදා ගන්න පුළුවන් මානසික ආතතියක් නැහැ. ඔහුට මොකුත් ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ. ඇයි දැනෙන්නේ නැත්තේ? ප්‍රශ්නයක් නැතිකම නිසා නෙමෙයි. ඒව ගැන අවදිමත් බවක් නැතිකම නිසා. ඒ අවදිමත් බවක් තිබුණා වුණත් සමහරට නෑ මට නෙමෙයිනේ අපට නෙමෙයිනේ අනිත් කෙනාටනේ තාම අපට උනේ නෑනේ අන්න ඒ විදිහට පටු විදිහට පෞද්ගලික ආකල්ප මත හිතන්න පතන්න පුරුදු වෙච්ච තැනැත්තාට ඒ තියෙන පටුභාවය නිසාම ඒ අඥාන බව නිසාම ඒ තැනැත්තාගේ මනසේ යම්කිසි නොකැළඹෙන ගතියක් තියෙන්නට පුළුවන් එය එක්තරා උපේක්ෂාවක්. එතකොට උපේක්ෂාව ක්‍රම දෙකකට වර්ධනය වෙනවා. එකක් තමයි උපේක්ඛා පාරමිතාව අනිත් එක තමයි උපේක්ඛා බ්‍රහ්ම විහාරය. උපේක්ඛා පාරමිතාව කියලා කියන්නේ තමන්ට පැමිණෙන සැප දුක් දෙක මධ්‍යස්තව දරා ගන්නට පුළුවන් හැකියාව තමයි උපේක්ඛා පාරමිතාව. උපේක්ඛා බ්‍රහ්ම විහාරය කියන්නේ අනුන්ට පැමිණෙන සැප දුක් දෙකෙහිදීම කම්පාවක් ඇති නොවි පවතින්නට පුළුවන් ගති. එතකොට දැන් මේ අඥාන උපේක්ෂාව මතුවෙන්නේ උපේක්ඛා බ්‍රහ්ම විහාරය සම්බන්ධවයි. ඒක බ්‍රහ්ම විහාරයක් නෙමෙයි. ඒ ඒ බාහිර කාරණේ සම්බන්ධ. ඒ කියන්නේ අනේකාට පැමිණෙන සැපය, අනේකාට පැමිණෙන දුක ඒ පිළිබඳව Taman බොහොම උදාසීන වෙනවා. මොකද අපට නෙමෙයිනේ, මට නෙමෙයිනේ. ඒ අර පෞද්ගලික පටුවර්ථේ. Tamanට පැමිණෙන දුක පීඩාව පැහැදිලිව පෙනෙන්නේ නැති වෙනකොට එතනත් උපේක්ෂා සහගත වෙන්නට පුළුවන්. එතකොට තමන් පිළිබඳවත් අනුන් පිළිබඳවත් දෙපස පිළිබඳවම යම් කෙනෙක් තුල උපේක්ෂාවක් ජනිත වෙන්නට පුළුවන් අඥානකම අවිද්‍යාව මෝහය පාදක කොටගෙන උපේක්ෂාව මතුවෙන්නට පුළුවන්. ඒ එක් අවස්ථාවක්. දෙවෙනි අවස්ථාව තමයි සමාධි උපේක්ෂාව. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු වෙනකොට කුසල චිත්ත ඒකාග්‍රතාවයේ වැඩෙනකොට ඒ ඒකග්ගතා මනසෙහි මධ්‍යස්ත ගතියක් ඇති වෙනවා. ඒ වඩාත්ම ප්‍රකට වෙන්නේ චතුර්ථ ධානයේදී එහි අංග හැටියට දක්වන්නේ උපේක්ඛා ඒකාග්‍රතාව. ඒකාග්‍රතාවය සහ උපේක්ෂාව පමණක් ඉතිරි වෙන තැනකට මනස සංසුන් වෙනවා. එතකොට මේ විදිහට සමාධියෙන් උපේක්ෂාව ඇති වෙනවා. ඊළඟට තුන්වෙනි උපේක්ෂාව තමයි ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව. මේ මේ කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දක්වන්නේ අන්නේ කියන ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව. අවිද්‍යාව දුරු කරලා ව්‍යාපාදය දුරු කරලා මෝහය යටපත් කරලා ප්‍රඥාව උපදවා ගත්තා වූ තනත්තාගේ චිත්තසංතානය මේ කියන ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව උපදවන්නට යෝග්‍ය පසුබිමක් තියෙනවා. එතකොට ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාවයි කියලා කියන්නේ මොකක්ද? හේතුව ඵලය දකිනවා. ඒ වගේම ඒ සිද්ධ වෙන්නට යන දේ දකිනවා. ඒ සිද්ධ වෙන්නට යන දේ සිදුවෙන ආකාරයත් දකිනවා. එය Tamanගෙත් අනුන්ගෙත් යහපත පිණිස වෙනස් කළ හැකි නම් එය වෙනස් කරන්නට උනන්දු වෙනවා ක්‍රියාත්මක වෙනවා හැබැයි ඒ වෙනස් කළ නොහැකි මට්ටමක පවතිනවා නම් කවර හෝ පදනමක් මත සමහර විට දැන් හේතුප්‍රත්‍යයන් සම්පූර්ණ වෙලා නිසා ඵලය වළක්වන්නට බෑ දැන් ප්‍රමාද වැඩි. එහෙම නැත්නම් ඒ බඳු ඵලයක් ඇති වෙන්නට పూర్ව කර්මයක් ඒතනත්තා සතුව පවතිනවා. එහෙමත් නැත්නම් එතන ඒ ඒ ඵලයේ ගොඩනගෙන හැටියට අවශේෂ සාධක සියල්ලක්ම දැනට ගොනු වෙමින් පවතිනවා. එහෙම නැත්නම් තමන්ගේ ශක්තිය මදි ඒ తත්වය පාලනය කරන්නට. ඊළඟට ඒතනත්තාට ඒක වටහා දෙන්නට උත්සාහ කළාට ඒක වටහාගෙන වෙනස් කරගන්නට ඔහු ශක්තිමත් නැහැ. ඉතින් මේ බඳු තැන්වලදී අනර්ථයක් සිද්ධ වුණත් තීඩාවක් සිද්ධ වුණත් අපට කරන්නට දෙයක් නැහැ. එතනදී නිහඬ වෙන්නට සිද්ධ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දකිනවා, උන්වහන්සේ නොදකිනවා නෙමෙයි අඟුලිමාල විසින් බොහෝ මිනිස්සෙයින් ඝාතනය කරන. ඒතර ඝාතනය කරන දැක්කට උන්වහන්සේ ඒක වළක්වන්නට යන්නේ නැහැ. උපේක්ෂා සහගත වෙනවා. කුමක් නිසාද? ඒ මිනිස්සෙයින්ට අකාලේ මැරෙන්නට යෝග්‍ය කර්ම තියෙන බව උන්වහන්සේ දකිනවා අඟුලිමාල ඒ තුලින් බලවත් අකුසල කර්ම කරගන්න බව දකිනවා කරගත්තා වුණාට මේක වටහා ගන්නට තාම යෝග්‍ය මට්ටමට ඔහුගේ මනස වැඩිලා නැහැ ඒ කියන්නේ ඒ මට්ටමට තාම මේ අත්දැකීම පූර්ණ වෙලා නැහැ තාම ඉන්නේ අර ගුරු භක්තිය මත එල්බගෙන. ඒ නිසා මෙබඳු අවස්ථාවක මේක කිව්වට වැටහෙන්නේ නමුත් අර මව ඝාතනය කරන්නට යන අවස්ථාව වෙනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා දැන් ඔහුගේ මනස මේක වටහා ගන්න පුළුවන් මට්ටමට සාධක ගොඩ නැගිලා තියෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ එතන ඉදිරිපත් ඊළඟට තමන් වහන්සේ ජීවමානව වැඩ සිටියදීම ශාක්‍ය ජනපදේ විනාශ කරන්නට විදුඩබ කුමාරයා සේනාවත් අරගෙන යනවා. එතකොට මේ යන අවස්ථාවේ තුන් වතාවක්ම බුදුරජාණන් වහන්සේ වළක්වනවා. හැබැයි හතරවෙනි වතාව උන්වහන්සේ නිහඬ වෙනවා. ඒ නිහඬ වෙන්නේ උපේක්ෂා සහගතව. හැබැයි එතනදී ඔන්න ඔහෙ මැරිච්ච දෙන් කියලා අතහැරලා දැම්ම නෙමෙයි. මේ මුල් අවස්ථා තුනේදීම උන්වහන්සේ දකිනවා කර්ම වේගයක් තිබුණා වුණාට ඒක යටපත් කරන්නට පුළුවන් සාධක තාම මතු කළ හැකි. ඒ නිසා උන්වහන්සේ ඒක යටපත් කරන්නට ක්‍රියාත්මක කරනවා. හැබැයි හතරවෙනි අවස්ථාව වෙනකොට ඒ සාධක වැළැක්විය නොහැකි ආකාරයෙන් සංයෝග වෙන ආකාරය උන්වහන්සේ දකින නිසා තමයි එතනදී නිහඬ වෙන්න. ඉතින් ප්‍රත්‍යඥ අපට තියෙන ලොකුම ගැටලුව තමයි මේ විදිහට හේතුඵල ගලපා ගන්නට නොහැකි වීම නිසා අපි සමහරට පුළුවන් දේ වගේම බැරි දේත් කරන්නට දඟලනවා. ඒක කරගන්න බැරි වුණාම අපි තැවෙනවා. සමහර වෙලාවට පුළුවන් දේත් නොකර අතහරිනවා. ඇයි ඒක අපිට කරන්න බෑ ඒක කළාට වැඩක් නැහැ කියලා. ඉතින් එහෙම වෙන්නේ කොහොමද නිසාද ප්‍රඥාව අඩුකම නිසා. ඒ නිසා උපේක්ෂාව අපිට ජනිත කරගන්නට පුළුවන් වෙන්න හැම විටම ඥාන සංප්‍රයුක්ත බව තියනවා නම් තමයි අපිට Tamanටත් අනුන්ටත් අර්ථ සම්පන්න විදිහට උපේක්ෂාව මතු කරන්න පුළුවන් වෙන්නේ. ඒතර ප්‍රඥාව අවදි කරගත්තු තැනැත්තා අවිද්‍යාව ව්‍යාපාද දුරු කරගෙන ප්‍රඥාව මතු කරගත්තු තැනැත්තා තමන්ගේ චිත්තසංතානයේ උපේ අපේක්ෂාව මතු කරනවා පාරමිතාවක් හැටියටත් බ්‍රහ්ම විහාරයක් හැටියට. පාරමිතාවක් හැටියට කියලා කියන්නේ Tamanට පැමිණෙන සැප දුක දෙකම ඇලෙන්නෙත් නැතිව ගැටෙන්නෙත් නැතිව හේතුඵල දක්නා නුවණින් මධ්‍යස්තව දරා ගන්නට පුළුවන් හැකියාව. මනසේ කිසිදු වෙනසක් නොවි ඒකට මුහුණ දෙන්නට පුළුවන් හැකියාව තමයි උපේක්ෂා පාරමිතාව කියන්නේ. උපේක්ෂා බ්‍රහ්මචර්ය උපේක්ෂා බ්‍රහ්ම විහාරය කියලා කියන්නේ අනුන්ට පැමිණෙන දුක සැප දෙකේදීම තැති ගන්නෙ නැතිව කම්පා වෙන්නේ නැතිව පසුත වෙන්නේ නැතිව වික්ෂිප්ත වෙන්නේ නැතිව ඒ தත්වයන් දෙකෙහිදීම සම මනසින් ඒ දිහා බලන්නට පුළුවන් හැකියාව. එතකොට මෙහිදී බුදුරජාණන් වහන්සේ මේ කාලාම සූත්‍රයේදී විශේෂයෙන් දක්වන්නේ ඒ බ්‍රහ්ම විහාරය සම්බන්ධව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ බ්‍රහ්ම විහාරයන් ඒතනත්තා තුල වර්ධනය කරලා එය සිව් දිගට එය සදිසාවෙහිම උතුර දකුණ නැගෙනහිර බටහිර එහෙම නැත්නම් ඉදිරිපස පසුපස දකුණුපස වම්පස කියන මේ සිව් දිසාවත් ඊළඟට උඩ යට කියන මේ සය දිසාවෙහිම මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාවන් පතුරවමින් කටයුතු කරන ආකාරය බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේදී පැහැදිලි කරනවා. එතකොට දැන් මේ මට්ටමට මනස සැකසෙනකොට ඒ තනත්තාට ජීවිතයේ සතරාකාර අස්වැසිල්ලක් ලබන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මෙන්න මෙතන තමයි අපට අපන්නක ගුණය ඊටාම හොඳට ප්‍රකට වෙන්නේ. අපන්නක කියලා කියන වචනේ තේරුම අවිරුද්ධ ඒ කියන්නේ කොතනකවත් ගැටෙන්නේ නැහැ. කොතනකවත් විරෝධතාවයක් මතුවෙන්නේ නැහැ. ප්‍රතිවිරෝධතාවයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක තමයි අපන්නක ප්‍රතිපදාවේ තියෙන විශේෂත්වය. එතකොට මෙතනදී දැන් මේ කාලාමයින්ට තිබිච්ච ප්‍රශ්නේනේ එක එක ආචාර්යවරු එක එක ශාස්ත්‍රූවරු ඇවිදින් මේ කේසපුත්ත නියම් ගමේ දේශන පවත්වනවා තමන්ගේ දෘෂ්ටිය තමයි නිවැරදි තමන්ගේ මග තමයි නිවැරදි තමන්ගේ දහම තමන්ගේ ප්‍රතිපදාව තමයි නිවැරදි අනිත් ඔක්කොම වැරදි කියලා ඒවා හෙලාතලා දකින්න තමයි කතා කරන්නේ මේ අයට ඇතිවෙච්ච ගැටලුව උනේ දැන් මේකෙන් කොයිකද හරි කියන එකනේ මේගොල්ලන්ගේ විමතිය උනේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට සාන්තුෂ්ඨික ක්‍රමය පරිහරණය කරමින් තමන්ගේ චිත්තසංතානයේ මතුවෙන දුර්ගුණ මොනවද යහගුණ මොනවද කියලා හඳුනාගෙන දුර්වලකම් දුරු කරලා යහගුණ අවදි කරගෙන මනස ශක්තිමත් කරගන්නකොට ඒතනත්තාට දැනෙන්නට ගන්නවා මේ විදිහේ අස්වැසිලි හතරක්. ඒ කියන්නේ සතර ආකාරයකින් සතර පැත්තකින්ම Tamanට යම්කිසි සහනදායී බව, අවිරුද්ධ ගතිය. ඒ කොයිම පැත්තක් බැලුවා වුණත් Tamanගේ මනස ගැටෙන්නේ නැහැ. ප්‍රතිවිරෝධයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ හැම තැනකින්ම සාන්ත සුවදායක Tamanට තෘප්තිමත් වෙන්නට පුළුවන් සෑහෙන්නට පුළුවන් එහෙම නැත්නම් මට පිහිටක් රැකවරණයක් තියනවා කියන අස්වැසිල්ල ලබන්නට පුළුවන් කරුණු හතරක් ඒතනත්තාට වැටහෙන්නට ගන්නවා මෙහෙම කටයුතු කරනකොට මොකක්ද ඒ කාරණා හතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දැන් අර ශාස්ත්‍රූරු ඇවිල්ලා කියනවානේ සමහරු කියනවානේ පරලොවක් තියනවා කියනවා සමහරු පරලොවක් නැහැ කියනවා සමහරු කියනවා කරන කියන කුසල අකුසල කර්මයන්ගේ විපාක තියනවා කියලා සමහරු කියනවා නෑ කියලා. දැන් එතකොට පරලොවක් තියද නැද්ද කියන එක සාන්දෘෂ්ටික කාරණයක් නෙමෙයි අපිට. ඒ කියන්නේ අර ලෝභය, ద్వේෂය, මෝහය, අලෝභය, අද්වේෂය, අමෝහය තමන් තුළින් සති සම්පජඤ්ඤයෙන් අත්දැකගත්තා වගේ පරලොවක් තියද නැද්ද කියන එක ඒබඳු ඥානයක් උපදවා නොගත්ත සාමාන්‍ය ප්‍රතඥන පුද්ගලයෙකුට සාන්දෘෂ්ටිකව අත්දකින්න පුළුවන් කරුණක් නෙමෙයි. ඒක ඒක ඊටා සූක්ෂම කාරණයක්. යම්කිසි කෙනෙක් දිබ්බ චක්කු ඥානය උපදවා ගත්තොත් ඒ තැනත්තාට දකින්න පුළුවන් චුත වෙන උපදින සත්ත්වයින්. එහෙම දැක්කොත් ඒ තැනත්තාට ප්‍රත්‍යක්ෂ වෙනවා පරලොවක් තියනවා කියන හැබැයි ඒබඳු ඥානයක් නැති කෙනෙකුට පරලොව ගැන කතාව සාන්ෘෂ්ටික කතාවක් නෙමෙයි. ඊළඟට මේ කරන පින්පව් වල විපාක තියෙනවා කියන එක. ඒ විපාකය සිහිබුද්ධියෙන් ඉන්න කෙනෙකුට ditta ධම්ම වේදනීය වශයෙන් ලැබෙන විපාකය යම් ප්‍රමාණයකට ප්‍රකට වෙනවා. හැබැයි සාංශාරික වශයෙන් ලැබෙන විපාකය එතනත්තාට තාම ප්‍රකට නැහැ. එතකොට ඒකත් සාන්දෘෂ්ටිකව දකින්න පහසු කාරණයක් නෙමෙයි. දැන් එතකොට අර ශාස්ත්‍රවරු ඇවිල්ලා ওই කරුණු දෙක පිළිබඳවම යම් යම් මතවාද ප්‍රකාශ කරනවා. පරලොවක් තියනවා කියනවා, සමහරු පරලොවක් නැහැ කියනවා. සමහරු කුසල කුසල කර්මයන්ගේ විපාක තියනවා කියනවා, සමහරු නැහැ කියනවා. දැන් මේ අපි මේ කතා කරගෙන ආපු තැනට මනස සකස් කරගත්තු ශ්‍රාවකයාට එහෙම නැත්නම් ඒ පුද්ගලයාට අර තමන්ගේ මනසේ තමන්ට දැනෙන ලෝභ ද්වේෂ මෝහාදිය දුරු කරලා අලෝභ අද්වේෂ අමෝහාදිය මතු කරලා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ජනිත කරගෙන තමන්ගේ මනස තමන්ටත් ලෝකෙටත් වැඩදායක මට්ටමින් පවත්වාගෙන යනවායි කියලා මේ වැටහීම ඇති වෙනකොට ඔහු අර ශාස්ත්‍රවරු කියපු කතාව ගැන කල්පනා කරලා බලනවා කල්පනා කරලා බලනකොට ඔහුට ලොකු අස්සසිල්ලක් ඇති වෙනවා ලොකු සැහැල්ලුවක් සුවයක් ඇති වෙනවා තමන්ට පිහිටක් තියනවා කියලා දැනෙනවා කුමක් නිසාද? ඔහු කල්පනා කරනවා යම් ආකාරයකින් පරලොවක් ඇත්තටම තියනවා නම් තියනවා නම් කියලා කියන්නේ දැන් ඔහු ඔහුට මේක සාන්දෘෂ්ටික නැහැනේ Tamanට ප්‍රත්‍යක්ෂ නැහැනේ මේ මේ කියන කතාව. ඒ නිසානේ දැන් මේ විමතිය මතුවෙන්නේ. එතකොට ඒ ඒ ශාස්ත්‍රූරු එහෙම නැත්නම් ඒ ගුරුවරු කියන හැටියට බැරි වෙලා හරි පරලොවක් තියනවා නම් ඒ පරලොව බොහොම සුවදායක තැනක උපදින්නට මට පුළුවන්. ඇයි මම දුෂ්චරිතයෙන් වැළකීලා සුචරිතේ හියදිලා තියෙනවා. මම දුරුගුණ දුරු කරලා යහගුණ වඩවලා තියෙනවා. ඒ නිසා ඒ සුචරිතේහි විපාක තියෙනවා නම් මතු භවයක් කියලා එකක් පරලෝවක් කියලා එකක් තියෙනවා නම් ඒ පරලෝකයේදී මම මේ කරන ලද සුචරිතේහි විපාක මට අනිවාර්යෙන් ලැබෙනවා. දුෂ්චරිතයේ විපාක තියෙනවා නම් අනිවාර්යෙන් මම ඒ දුෂ්චරිතයෙන් වැළකීලා හිටපු නිසා සාංශාරික වශයෙන් මට ඒ දුක්ඛ විපාක අඩු වෙලා සැප විපාක ලැබෙනවා. ඒ නිසා පළමු කාරණය තමයි පරලොවක් තියනවා නම් සුකෘත දුෂ්කෘත කර්මයන්හි විපාක තියනවා නම් ඒකාන්තයෙන්ම මගේ පරලොව ගමන සුවදායක සුඛිත මොදිත ජීවිතයක් මට ලැබෙනවා කියලා දකිනකොට ඒ තනත්තාට ලොකු අත්සසිල්ලක් ලැබෙනවා ලොකු චිත්ත සන්තුෂ්ටියක් ඇති වෙනවා. ඊළඟට දෙවෙනි අස්වැසිල්ල තමයි යම් හේතුවකින් පරලොවක් නැතිනම් දැන් තවත් පිරිස කියනවානේ පරලොවක් නැහැ කරන ලද කුසල අකුසල කර්මයන්ගේ විපාක නැහැ කියලා. ඉතින් ඇත්තටම ඒ අය කියන හැටියට පරලොවක් නැතිනම් ඒත් මට ප්‍රශ්නයක් වෙන්නේ මොකද පරලොවක් නැති නිසා පරලොව ගැන හිතන්න දෙයක් නැහැ. හැබැයි මම මේ ජීවිතේම යහපත් කුසල ක්‍රියාවන් ජනිත කරගෙන තියෙනවා. මම මෙත්තාව, කරුණාව, මුදිතා, උපේක්ෂා උපදවාගෙන ඒවා තුලින් සැහැල්ලු සුවදායක මානසික තත්වයකින් සුවපත් වූ ආධ්‍යාත්මයක් ඇතුව මම ජීවත් වෙනවා. එතකොට මගෙන් ලෝකෙට කරදරයක් නැහැ ලෝකෙට අනර්ථයක් නැහැ ඒ නිසා අනිත් අයටත් මගෙන් පීඩාවක් නැහැ මගෙන් මටත් පීඩාවක් නැහැ මම මා නිසා සුව විඳිනවා මා නිසා අන් අය සුව විඳිනවා එතකොට ඒ නිසා පරලොවක් නැතිනම් කරන ලද කුසල කුසල කර්මයන්හි විපාක නැතිනම් මට පරලොවක් ගැන කනගාටු වෙන්නට දෙයක් නැහැ මේ ලෝකෙහිදීම මම මේ ගොඩනගාගත්තු ආධ්‍යාත්මික ගුණයන් නිසා මම සුවය අත්දකින්නවා කියලා ඒ තැනැත්තාට ලොකු අස්වැසිල්ලක් ලැබෙනවා. තුන්වෙනි කාරණය තමයි සමහර කෙනෙක් කියනවා උතුරු කෙළවරේ ඉඳන් දකුණු කෙළවරට යනකම් සත්තු මරාගෙන මරාගෙන ගියත් පාපයක් නැහැ. ඒ සියලු දෙනා මරලා එක මස් ගොඩක් බවට පත් කළා වුණත් පාපයක් නැහැ. එහෙම කියන ඇතම් ශාස්ත්‍රවරු ඉන්නවා. ශාස්ත්‍රවරු මත. එතකොට දැන් මේ මතය නිවැරදි නම් ඒ මතය නිවැරදි නම් ඒ කියන්නේ පව් කරන්නාට ඒ බඳු පාපයක් නැතිනම් යම් යම් හේතුවකින් ඒ බඳු පාපයක් තියනවනම් ඒ කරන තැනත්තාට පාපය ඇත්තටම විපාක දෙනවනම් මම ඒ බඳු පාපයක් නොකරන නිසා මම කිසිවෙකුට අනර්ථයක් කළා නැහැ. මම ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා, අදත්තාදානයෙන් වැළකීලා ඉන්නවා, කාමමිත්‍යාචාරයෙන් වැළකීලා ඉන්නවා, මුසාවෙන් වැළකීලා ඉන්නවා. ඒ නිසා පව් කරන තැනත්තාට පාපේ විපාක දෙනවා නම් මට එබඳු විපාකයක් අත්පත් වෙන්නේ නැහැ. ඒකාන්තයෙන් මට සුකිත මුදිත බව හිමි වෙනවා. ඇයිද? මම එබඳු අපරාධ කරලා නැති නිසා. එතකොට අර තවත් ශාස්ත්‍රවරු කියන හැටියට අර විදිහේ උතුරේ ඉඳන් දකුණට යනකම් සියලු දෙනා මරාගෙන ගියා වුණත් මස් ගොඩක් බවට පත් කළා වුණත් ඒ කරන තැනත්තාට පාපයක් අත් වෙන්නේ නැතිනම් ඒ කතාව සත්‍ය නම් එහෙමනම් ඒත් මට සතුටු වෙන්නට පුළුවන් කොමක් නිසාද මම ඒබඳු අකුසල කර්මයක් කරන්නේ නැති නිසා ඒවාෙහි විපාකයක් නැතිනම් පසුවටත් මට දුකක් පීඩාවක් නෑ මේ මොහොතේ මං ඒබඳු අකුසල කර්ම කරන්නේ නැති නිසා මේ මොහොතේ මට දුකක් පීඩාවක් නෑ එතකොට මම නිසා අනිත් අයට පීඩාවකුත් නෑ ඒ වගේම ඒබඳු අකුසල් කිරීමට ඇතිවෙන මනෝභාවයන් මගේ මනසේ ජනිත නොවන නිසා මේ මොහොතේත් මම කායික මානසික සන්තෘෂ්ටියක් ලබනවා ඒ වගේම ඒ බඳු අකුසලයක් විපාක දෙන්නේ නැතිනම් මට කොහෙත්ම විපාක දෙන්නට ඒ බඳු අකුසලයක් නැති නිසා මට ඒ පිළිබඳව බියපත් වෙන්නට දෙයක් නැහැ. එතකොට අකුසලයේ විපාක දෙනවා නම් ඒත් මට බියක් නැහැ කුමක් නිසාද මම ඒ බඳු අකුසල් කරලා නැති නිසා අකුසලයේ විපාක දෙන්නේ නැතිනම් මට දෙපසින්ම තෘප්තිමත් වෙන්නට පුළුවන් කොහෙත්ම මට ගැටලුවක් නැහැ ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරලව ඇත නැත කියන කාරණා දෙක සම්බන්ධව පව් කරන තැනත්තාට එහි විපාක ඇත නැත කියන මේ කාරණා දෙක පුද්ගලයෙකුට හරියටම විනිශ්චය කරගන්නට බැරි පරිබාහිර කාරණා හැටියට දැනෙන නිසා ඒබඳු තැනකදී සාන්දෘෂ්ටික වශයෙන් මේ කාරණේ විසඳන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අර මූලික වශයෙන් සාන්දෘෂ්ටිකව ඇති කරගන්නා වූ ගුණාංග පාදක කොටගෙන ඒ තනත්තාට අස්සසිල්ලක් ලබන්න පුළුවන් මට කිසිදු ගැටලුවක් නැහැ කුමක් නිසාද මම මේ මේ විදිහෙන් සුචරිතෙහි යෙදෙන නිසා පරලවක් තිබුණා වුණත් නැතුවා වුණත් මට ඒන් ගැටලුවක් මතුවෙන්නේ නැහැ කියන බව ඒ තනත්තා පැහැදිලිව දකින නිසා. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ එදා කාලාමයෙන්ට පැහැදිලි කරලා දෙනවා මේ අපන්නක ප්‍රතිපදාව. ඒ කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව. එයින් එකට අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ අර කවර ශාස්ත්‍රූවරේ කියන කරුණක් සම්බන්ධවත් දැන් මේ මේ මේ වැඩපිළිවෙල විරුද්ධ වෙන්නේ පරලොවක් තියනවා කිව්වත් මේ වැඩපිළිවෙලෙහි ගැටුමක් නැහැ පරලොවක් නැහැ කිව්වත් ගැටුමක් නැහැ ඇත්තටම තිබුණත් ඇත්තටම නැතත් ප්‍රශ්නයක් නැහැ එතකොට ඇත්තටම පව් කරන තැනැත්තාට පව් සිද්ධ වුණත් මේ වැඩ පිළිවෙල අනුව ගැටලුවක් නැහැ. ඇත්තටම පව් කරන තැනැත්තාට පව් සිද්ධ නොවුණා වුණත් මේ වැඩ පිළිවෙලත් එක්කලා ගැටලුවක් නැහැ. එතකොට මේ කවුරුන් පෙන්වා දෙන ක්‍රමයක් එක්කවත් මේක ගැටෙන්නේ නැහැ. විරුද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ බඳු ප්‍රතිපදාවක් නිසා තමයි මේකට අවිරුද්ධ ප්‍රතිපදාව හෙවත් අපන්නක ප්‍රතිපදාවයි කියලා දක්වන්නේ. එතකොට දැන් මේ ක්‍රමයම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මජ්ක්‍ධිම නිකායේ අපන්නක සූත්‍රය අපන්නක සූත්‍රයේදී දීර්ඝ වශයෙන් මේ කාරණේ පැහැදිලි කරලා දෙනවා කොසල් රට බුදුරජාණන් වහන්සේ චාරිකා කරද්දී ශාලා කියන බමුණු ගමට වැඩම කරනවා එහිදී ඒ ශාලා බමුණු ගමෙහි බ්‍රාහ්මණ ගෘහපතීන් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසනවා නුඹලාට සද්ධාව පිහිටි කියන්නේ ආකාරවතී සද්ධාාවක් පිහිටුවාගත්තු ප්‍රියමනාප යම් ශාස්ත්‍රූවරයෙක් ඉන්නවද කියලා ඇහුවා. මොකද දැන් ඒ කාලේ සත් ශාස්ත්‍රූවරු හිටියා. තවත් නොයෙකුත් ආගමික නායකයින් හිටියා. ඉතින් ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ මේ අලුතෙන් මේ ශාලා ගමේ බ්‍රාහ්මණ පිරිස හමු නිසා ඒ අයගෙන් අහනවා දැන් ඔයගොල්ලන්ට ඉන්නවද කවුරු හරි විශ්වාසයේ ඒ විශ්වාසය කියලා කියන්නේ ආකාරවතී සද්ධාව. ඒ කියන්නේ ಗುಣ දැනගෙන සහේතුකව සද්ධාව පිහිටුවාගත්තු යම් ශාස්ත්‍රවරේ නුඹලාට ඉන්නවද? එතකොට අර ශාලා ගමෙහි ගෘහපතීන් බ්‍රාහ්මණයින් සිහිපත් කළා ස්වාමීනි අපිට ඒ වගේ ආකාරවතී සද්ධාාවක් පිහිටපු කිසිදු ශාස්ත්‍රවරයෙක් නැහැ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ අපන්නක ප්‍රතිපදාව නුඹලා මෙන්න මේ අවිරුද්ධ ප්‍රතිපදාවක් අපන්නක ප්‍රතිපදාව අනුගමනය කිරීම යෝග්‍යයි කුමක් නිසාද නිශ්චිත ශාස්ත්‍රවරයෙක් නැතිනම් මොකද නිශ්චිත ශාස්ත්‍රවරයෙක් ඉන්නවනම් ඒ ශාස්ත්‍රවර ඒ කියන්නේ නිශ්චිත ශාස්ත්‍රවරයෙක් ඉන්නවනම් කියලා කියන්නේ යම් ශාස්ත්‍රවරයෙක් පිළිබඳව ආකාරවතී සද්ධාාවක් තියෙනවනම් සහේතුකව ඇති කරගත්තු සද්ධාාවක් තියෙනවා නම් ඒ ශාස්ත්‍රවරයා කියන විදිහට ඒ ධහම පිළිගෙන ඒ මඟ තමයි අනුගමනය කරන්නේ. දැන් මේ අයට ඒ බඳු පිළිගත්තු ශාස්ත්‍රවරයෙකුත් නැතිනම් ඒ බඳු ධර්ම මාර්ගයකුත් නැතිනම් ඔබ මෙන්න මේ අපන්නක ප්‍රතිපදාව අනුගමනය කරන්න කියලා මේ ක්‍රමය කියා දෙනවා කියා දීලා බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේදී දීර්ඝ වශයෙන් පැහැදිලි කරනවා නාස්තික දෘෂ්ටි. ඒ කියන්නේ මෙලව නැත, පරලව නැත, මව නැත, පියා නැත, දුන් දේහි විපාක නැත ආදි වශයෙන් මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය යම් ශාස්ත්‍රවරයෙක් ප්‍රකාශ කරනවා නම් ඒබඳු තැනකදී ඔබට මේ ප්‍රතිපදාව අනුගමනය කරනකොට ගැටලුවක් නැහැ පරලොවක් තිබුණත් නැතත් ඔබට යහපතක් වෙනවා ඊළඟට උතුරේ ඉඳන් දකුණ දක්වා සියලු ප්‍රාණීන් ඝාතනය කරගෙන ගියා වුණත් හානියක් නැහැ කියලා කියන ඒ අකුසලෙහි විපාක නැත කියලා කියන ඒ බඳු දේශනාවක් කරන කෙනෙක් ඒ බඳු ශාස්ත්‍රවරයෙක් ඔබට හමු වුණා වුණත් ඔබට එතනදිත් ගැටුමක් නැහැ මේ අපන්නක ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් කියලා අර ඒ කාලේ තිබිච්ච විවිධ දෘෂ්ටි මතවාද එකින් එක එකින් එක අරගෙන බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාවෙහි අවිරෝධභාවය අපන්නක භාවය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ බැරි වෙලා හරි එහෙම දෙයක් තියනවා නම් අනර්ථයක් නොවන හැටියට මම ක්‍රියා කරන්නේ කෙසේද? දැන් මේ මේ ක්‍රමයම අපට වඩා තහවුරු වෙන තව අවස්ථාවක් තමයි අපන්නක ජාතකය. ජාතක පොතේ පළමු ජාතක කතාව අපන්නක ජාතකය. එතකොට ඒ අපන්නක ජාතකයේදී අපට හමු වෙන්නේ බෝසතාණන් වහන්සේට ප්‍රතිවිරුද්ධව හිටපු ගල් කරුවා එහෙම නැත්නම් වෙළඳ නායකයා තමන්ගේ පිරිස අරගෙන ගිහිල්ලා කාන්තාරේ යක්ෂ ග්‍රහණයට හසු වෙලා විනාශයටපත් වෙනවා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ තමන්ගේ සෙනගත් එක්කලා යනකොට දැන් කාන්තාර මාර්ගය හමු වෙනකොටම තමන්ගේ පිරිසට අවවාද කරනවා මේ කාන්තාරයේ ජලය නැහැ ඒ නිසා කිසිම කෙනෙක් ජලය නාස්ති කරන්නට එපා වතුර බිඳුවක්වත් මගෙන් අහන්නේ නැතුව මගේ අනුදැනුමක් නැතුව අපතේ හරින්නට එපා ඒ වගේම මේ කාන්තාරයේ විසගෝර සර්පයෝ ඉන්නට පුළුවන් ඒ වගේම විස සහිත යම් යම් වැල් වර්ග පළ වර්ග තියෙන්නට පුළුවන් ඒව අනුභව කරන්නට එපා මගෙන් විමසීමකින් තොරව කිසිවක් කරන්නට එපයි කියන බව අර තමන්ගේ පිරිස දැනුවත් දැන් මෙහෙම කාන්තාරේ යනකොට තමයි අර යක්ෂ පිරිස අර මුලින් ගල් නායකයා හසු කරගත්තා වගේ තෙත ඇඳුම් පිටින් තෙත කැස් පිටින් ඇඟේ මඩ තවරගෙන නෙළුම් අල කකා නෙළුම් දඬු අතින් අරගෙන නෙළුම් මල් දෑතේ දරාගෙන මෙහෙම මේ අය ඉදිරියට එන්නේ ඇවිදින් ඒ අය මේ කොහෙද යන්නේ මොකක්ද කියලා විස්තරය අහුවාම තමයි කියන්නේ මේ ළඟම හොඳටම ධාරානිපාත වැස්ස තියෙනවා විල් පොකුණු තියෙනවා අපි මේ හේඳන් ඉන්නේ මේ මඩ තැවෙරලා තියෙන්නේ ඒ නිසායි මේ තෙමිලා තාම මේ තෙත හිඳිලත් නැහැ මේ නෙළුම් දඬු ඒවයින් ගලවගත්තු ඔය විදිහට කියනවා ඉතින් කිව්ව ගමන්ම දැන් මේ කාන්තාර මාර්ගයේ අර ගැල් දක්කාගෙන යමින් මහා වතුර ගොඩක් දැන් අරගෙන යනවා මේ කාන්තාර මාර්ගයට ප්‍රමාණවත් වෙන්න දැන් අර සෙනඟ ඉක්මනින්ම යෝජනා කරනවා. ඉතින් එහෙමනම් අපිට දැන් මෙච්චර බරක් උස්සගෙන යන්න ඕනේ නැහැ. කාන්තාරේ මේ වැලි කතරේ මේ කරත්ත දක්කගෙන යන්නේක පහසු වැඩක් නෙමෙයි. දැන් මේ විකුණන්න තියෙන බඩු වලට අමතරව මහා වතුර ගොඩකුත් ගෙනියන්න වෙලා තියෙනවා. ඒක ලොකු බරක්. ඒ නිසා අපි මේවා ඉවත දාලා ටිකක් සැහැල්ලු වෙලා යම් මොකද ඉස්සරහා වතුර තියෙනවා නම් අපිට මේ බර උස්සගෙන යන්න ඕන නැහැ. එතනදී බෝසතාණන් වහන්සේ මේ අපන්නක න්‍යාය එතරම්දි පෙන්වා දෙනවා. එතනදී ඒ අයගෙන් අහනවා ඇත්තටම වැස්ස වහිනවා නම් සීතල සුළඟ කොච්චරක් විතර ඈතට දැනෙනවද? එතකොට මේ මේ පිරිස කියනවා සීත සුළඟ සාමාන්‍යයෙන් යොදුනක් විතර යොදුනක් කියලා කියන්නේ සැතපුම් 16ක් විතර. එතකොට එච්චර විතර ඈතට මේ සීතල සුළඟ දැනෙනවා. එතකොට දැන් මේ මේ උණුසුම් කාන්තාරේ දැන් මේ කියන විදිහට දැන් තාම තෙත වේලිලක් නැතුවනේ මේ පිරිස ආවේ කෙස් තෙමිලා වස්ත්‍ර තෙමිලා මඩ තැවරිලා දැන් අච්චර යොදුනක් තරම් මේගොල්ලෝ ආවනම් අර ඔක්කොම වේලිලා තියෙන්න ඕනේ. එහෙමනම් දැන් මේගොල්ලෝ මේ ඇඟ තෙමිලා, කෙස් තෙමිලා, වස්ත්‍ර තෙමිලා, මඩ තවරගෙන ආවේ. එහෙනම් දැන් යොදුනකට වඩා කිට්ටුව මේ ජලය තියෙන්න ඕනේ, වැස්ස තියෙන්න ඕනේ. ඉතින් එහෙම තියනවා නම් වැස්ස වහිනකොට සීතල සුළඟ යොදුනක් දුරට දැනෙනවා නම් ඒ සිසිල් බව දැන් මේ ඉන්න කාට හරි එහෙම සිසිල් සුළඟ රැල්ලක ස්පර්ශයක් දැනුණාද නෑ එහෙම දැනෙච්ච කවුරුවත් නෑ ඊළඟට බෝසතාණන් වහන්සේ අහනවා වැසි වලාකුළු කොච්චරක් විතර ඈතට පේනවද දැන් වැස්ස වහිනවා නම් වැසි වලාකුළු තේරෙනවනේ වැසි වලාකුළු කොච්චරක් විතර දුරට පේනවා එතකොටත් එයයි කියනවා යොදුනක් විතර ඈතට පේනවා ඉතින් එතකොට දැන් මේ කියන හැටියට මේ කිට්ටුව පාතම වහිනවා නම් මේගොල්ලෝ කවුරුවත් දැක්කත් දැන් මෙතන ඉඳන් බැලුවහම මේ දැනටවත් පේනවද එහෙම වැහි වලාකුළු එකක් පේනෙන්නේත් නැහැ ඊළඟට බෝසතාණන් වහන්සේ අහනවා දැන් එහෙම වහිනකොට විදුලි කොටනවනේ එතකොට මේ විදුලි ආලෝකයේ කොච්චරක් විතර ඈතට පෙනෙනවද විදුලි ආලෝකයේ පෙනෙනවා යොදුන් 5ක් විතර එතකොට අරවා යොදුන යොදුන විතර දැන් විදුලි ආලෝකයේ පෙනෙනවා යොදුන් පහක් විතර. එතකොට දැන් මේ කියන හැටියට මේ ළඟපාත වහිනවා නම් අපිට කොච්චර හොඳට ඒ විදුලි එළිය පෙනෙන්නට ඕනද? එතකොට යොදුන් පහක් ඈත තියෙන විදුලි එළියක් පෙනෙනවා නම් අවම වශයෙන් මෙතන ඉඳලා යොදුන් පහක් හරි ඈතින් වහිනවා නම් අපි කාට හරි යන්තමට හරි විදුලි එළියක් පෙනෙන්නට ඕන. එහෙම එකක් පෙනුනේත් නැහැ. ඒ වගේම ගොරවන හඬ කොච්චරක් දුරට ඇහෙනවද? යොදුනක් දෙකක් විතර ඇහෙනවා ඒ ඒ ගෙරවීමේ ප්‍රමාණයත් එක්ක. ඒතොර එහෙම සද්දයක් කාට හරි ඇහුණා. මෙහෙම එකින් එක එකින් එක විමසලා බෝසතාණන් වහන්සේ පෙන්වා දෙනවා. එහෙමනම් අපේ ජලය ඉවත දාන එක යෝග්‍ය නැහැ. දැන් බෝසතාණන් වහන්සේට ප්‍රත්‍යක්ෂයි මේ ආවේ යක්ෂයෝ කියනවා. මොකද මේ කරුණ වලින් විතරක් නෙමෙයි බෝසතාණන් වහන්සේ දකිනවා අර එකම පුද්ගලයෙකුගේවත් සෙවණැල්ල වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ මවාගත්තු ශරීර නිසා භෞතික ශරීරයක් තිබුණා නම් සූර්යාලෝකයත් එක්කලා සෙවණැල්ල වැටෙන්න ඕන. මේ නිර්මිත ඡායා මාත්‍රයන් නිසා ඒවැ සෙවණැල්ලක් පතිත වෙන්නේ නැහැ. එතකොට මේ කාරණයක් එක්කලා බෝසතාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂවම තේරුම් ගත්තා මේ මිනිස්සු නෙවෙයි කියනවා. නමුත් දැන් අනිත් අයට මේක තේරුම් ගන්නට බැරි නිසා ඒ අයට හඳුනා ගන්නට පුළුවන් නිර්ණායක ටිකක් පෙන්නනවා ඒගොල්ලන්ගේ දැනුම් මට්ටම තුල. එහෙම පෙන්නලා උන්වහන්සේ පැහැදිලි කරනවා එනිසා මේ මිනිස්සු නෙමෙයි මේ අමනුෂ්‍යෝ ඒ නිසා මේකට රැවටෙන්න එපා කිසිම කෙනෙක් වතුර බිදක්වත් ඉවත දාන්නට එපා යම් විදිහකින් මේ අය කියන හැටියට තව ටික දුරක් යනකොට වතුර තියනවා නම් ගැටලුවක් නැහැ එතකොට එතකොට අපි වතුර ඉවත දාන ඒ නිසා මේ කියන කාරණය සත්‍ය නම් ගැටලුවක් වෙන්නේ නැහැ අපිට එතනදී වතුර ටික ඉවත් කරන්න පුළුවන් මෙතෙක් ගෙනාවා වගේ තව ටික දුරක් අපි ගිහිල්ලා මේ කියන හැටියට තව පොඩි දුර නම් තියෙන්නේ වැස්සට හැබැයි යම් හේතුවකින් මේ කියන කතාව බොරුවක් නම් අපි වතුර ටික ඉවත දාලා ගියොත් අපිට නිකන් අකාලේ වියලිලා මැරෙන්න වෙනවා ඒ නිසා අපි වතුර ටික අරගෙන ගියොත් මේ කියන කතාව අසත්‍යයක් වුණත් අපට අනර්ථයක් වෙන්නේ නැහැ මේක සත්‍යයක් වුණත් අපට අයහපතක් වෙන්නේ නැහැ, අලාභයක් වෙන්නේ නැහැ. මේක අසත්‍යයක් වුණත් අපට අයහපතක් වෙන්නේ නැහැ, අලාභයක් වෙන්නේ අන්න සත්‍ය අසත්‍ය Tamanට හරියටම තීරණය කරගන්නට බැරි පරිබාහිර කාරණයක් සම්බන්ධව කොහොමද අපට සාන්දෘෂ්ටික ක්‍රමය පාවිච්චි කරන්න පහසු නැති අවස්ථාවල අපි මේ අපන්නක ක්‍රමය පාවිච්චි කරන්න කියන බව බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරන්නේ. මෙන්න මේ විදිහට මේ කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දක්වනවා කරුණු තුනක් පළවෙනි කාරණේ තමයි සත්‍ය සත්‍ය තීරණය කිරීමේහිලා ප්‍රාමාණිකත්වයෙන් නොගත යුතු කරුණු 10ක් දක්වනවා ඊළඟට සත්‍ය සත්‍ය තීරණය කිරීමේහිලා පැහැදිලි ක්‍රමවේද දෙකක් පෙන්වා දෙනවා එකක් තමයි තමන් සම්බන්ධව තමන්ට සාන්තුෂ්ටිකව දැකිය හැකි කරුණු සම්බන්ධව සාන්තුෂ්ටික ක්‍රමයක් පරිබාහිර කරුණු සම්බන්ධව අපන්නක ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට යම්කිසි කෙනෙක් දැන් තමන් මේවා අවබෝධ කරගන්නකොට මේ අපන්නක ක්‍රමය වැදගත් වෙනවා. සාන්දෘෂ්ටික ක්‍රමය විශේෂයෙන් වැදගත් වෙනවා. නමුත් අපි අනිත් අයට දේවල් පැහැදිලි කරලා දෙනකොටත් විශේෂයෙන් මේ අපන්නක ක්‍රමය වැදගත් වෙනවා. දැන් සාන්දෘෂ්ටික වශයෙන් ඒ අයට මේක ප්‍රත්‍යක්ෂ කරන්නට බැරි නම් ඒ බඳු තැනකදී අපට අපන්නක ක්‍රමය තමයි පාවිච්චි කරන්නට සිද්ධ වෙන්නේ. මේ අපන්නක ක්‍රමය හරියට පාවිච්චි කළොත් ඒතනත්තා ලෝකෙට ලොකු යහපතක් කරන්නට දක්ෂ වෙනවා. කුමක් නිසාද? අපන්නක ක්‍රමය පාවිච්චි නොකොට Tamanට යමක් හිතෙන විදිහටම ලෝකෙට කියන්න කිව්වොත් දැන් මේ කාලාමයින්ට බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නේදී ඒගොල්ලෝ ඇහුවේ මේක එක ශාස්ත්‍රවරයා ඉතින් මෙහෙම මෙහෙම කියනවා දැන් අපි මොකද්ද ඇත්ත කියලා පිළිගන්න. බුදුහාමුදුරන්ට ඕන නම් තිබුණා ඒ සියලු දෙනා අසර්වඥයි. ඒ අය නිවැරදි දේ නෙමෙයි කියන්නේ මම තමයි සර්වඥ. ඒ නිසා මෙන්න මේකයි නිවැරදි කියලා ඕනම් බුදුහාමුදුරන්ට දේශනා කරන්න තිබුණා. මොකද බුදුහාමුදුරෝ සැබවින්ම සර්වඥ නිසා. හැබැයි ඒ ඒ ඒ සාන්දෘෂ්ටික ක්‍රමය බුදුරජාණන් වහන්සේට ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වුණාට මේ අහගෙන ඉන්න අයට දැන් මේ තෝරා බේරා ගන්නට බැරි විමතියක් ඇති වෙලා තියෙනවා. ඒගොල්ලන්ට පරලොවක් තියද නැද්ද කියලා තේරෙන්නේ නැහැ. පින්පව් වල විපාක තියද නැද්ද කියලා නිගමනයකට බැස ගන්නට බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් ඒවා සාන්දෘෂ්ටික වුණාට ඒවා ප්‍රත්‍යක්ෂ වුණාට මේ අයට ඒක ප්‍රත්‍යක්ෂ නැහැ. එහෙනම් ඒ බඳු තැනකදී අනිත් අය ඔක්කොම කියන්නේ මේ මොසාවක් ඒගොල්ලෝ ਸਰවඥ නැහැ මම ਸਰවඥයි ඒ නිසා මේක මෙහෙමයි කියලා දේශනා කරන්නට ගියා නම් අර දේශකයින් අතර තවත් එක්කෙනෙක් බවට පත් වෙනවා බුදුරජාණන් වහන්සේ. ඉතින් එහෙම නොවි බුදුරජාණන් වහන්සේ එතනදී ඊටාම සූක්ෂම ඊටාම තීක්ෂණ ක්‍රමවේදයක් පාවිච්චි කරන්නේ Tamanට වැටහෙන සාන්දෘෂ්ටික කරුණෝ තුලින් ක්‍රියාත්මක වෙලා නොයටහෙන කාරණා පිළිබඳ අපන්නක ප්‍රතිපදාවක් අනුගමනය කරන විදිහ බුදුරජාණන් වහන්සේ කාලාමයින්ට පැහැදිලි කරනවා. ඇත්තටම දැන් අපන්නක සූත්‍රයේදීත් මේ කාරණේමයි පැහැදිලි කරන්නේ. අපන්නක ජාතකයේත් ඒ කාරණාමයි පැහැදිලි කරන්නේ. Tamanට නොයටහෙන කාරණා පැත්තකින් තියලා වැටහෙන කාරණා ටික මුලින් ගන්නවා. ඒ වැටහෙන්නේ Tamanට සති සම්පජඤ්ඤයෙන්. දැන් අර බෝසතාණන් වහන්සේ Tamanගේ පිරිසගෙන් අහන්නේ ඒගොල්ලන්ට සාන්දෘෂ්ටිකව දකින්න අත්දකින්න පුළුවන් කරුණු ටික. සීත සුළඟ Tamanට ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන් දෙයක්. ඊළඟට වලාකුළු දෑසින් දකින්න පුළුවන් දෙයක්. ඊළඟට විදුලි ආලෝකය දකින්න පුළුවන් දෙයක්. එහෙන පුපුරන හඬ අකුණු හඬ කණින් ශ්‍රවණය කරනවා. දැන් මේ තමන්ගේ පංචේන්ද්‍රයන්ට ගෝචර සාන්දෘෂ්ටික කරුණු ටිකක් තමයි මේ පෙන්වන්නේ. පෙන්නලා තමයි එතනින් ඔබට ඒව පාදක කොටගෙන අපි කොහොමද අපිට වැටහෙන්නේ නැති අපිට නොවැටහෙන යම්කිසි කාරණයක් පිළිබඳ නිගමනවලට එළඹෙන්නේ. එතනදී කොහොමද අපි අපන්නක න්‍යාය පාවිච්චි කරන්නේ? මෙන්න මේ විදිහට දන්නා දේ තුලින් නොදන්නා දේ වෙත වඩා නිවැරදිව කැඳවාගෙන යන ක්‍රමයක් තමයි මේ අපන්නක ප්‍රතිපදාව තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වා ඉතින් ඒ නිසා මේ කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේකත් එපා මේකත් එපා මේකත් එපා කියලා ඔක්කොම එපා එපා කියලා බැහැර කරලා නිකම්ම නිකන් තමන්ගේ හිතුවක්කාර මතයක එල්බ ගන්නට කරපු දේශනයක් නෙවෙයි බොහෝ දෙනා වර්තමානයේ මේ කාලාම සූත්‍රය කියන එක පාවිච්චි කරන්නේ අපි පෙර දිනෙහිත් සිහිපත් කළා එක්කෝ අවියක් හැටියට එක්කෝ පලිහක් හැටියට අවියක් හැටියට කියන්නේ අනිත් අයට පීඩා කරන්න අනිත් අයගේ මතය ඛණ්ඩනය කරන්න ඒ ඒවා ඕවා බුදුහාමුදුරුවෝ පිළිගන්න එපා කියලා දෙනවා පොත්වල තියෙන ඒවා පිළිගන්න එපා කියලා කවුරුවක් කිව්වට පිළිගන්න එපා පරම්පරාවෙන් ආවට පිළිගන්න එපා විශ්වාසයෙන් පිළිගන්න දැන් ඔහොම ඔහොම අර අනිත් අයට ගහලා අනිත් අයගේ මතය තලාපෙලන්න කඩාබිඳ දමන්නට අවියක් හැටියට සමහරු කාලාම සූත්‍රය පාවිච්චි කරනවා තව සමහරෝ තමන්ගේ මතය ආවරණය කරගන්නට පලිහක් හැටියට පාවිච්චි කරනවා. ඒ තමන් මොකක් හරි හිතුවක්කාර මතයක් ප්‍රකාශ කළාන් පස්සේ ඕක හෝ ත්‍රිපිටකේ නෑනේ. ත්‍රිපිටකේ නෑ කියනවා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ මා පිටක සම්පදානේ. මේ පිටකේ තිබ්බයි කියලා පිළිගන්න එපා කියලා. ඒ නිසා මේ මේ කාරණේ හරි. මේක මට භාවනාවෙන් පෙනුනේ. මම භාවනා කරද්දි මට මේක දැනුනේ. එතකොට ඔය විදිහෙන් කියලා අරවා තමන්ගේ මතය රැකගෙන අනිත් අයගේ පරවාද මතනය කරන්නට මේ කාලාම සූත්‍රය යොදා ගන්න. ඊළඟට ඒ විදිහට විවිධ පැතිවලින් තමන්ව ආවරණය කරගන්න. ඒ කියන්නේ අනිත් අයට තමන්ට චෝදනා කරන්න තියෙන ඉඩ වහලා දාන්න, ආවරණය කරගන්න. තමන් සුරක්ෂිත වෙන්න. පලිහක් හැටියට පාවිච්චි. එක්කෝ අවියක් හැටියට අනිත් අයට හෙලාතලා දකින්නට පීඩා කරන්නට අනිත් අයගේ මතවාද ඛණ්ඩනය කරන්න කාලාම සූත්‍රය පාවිච්චි කරනවා නැත්නම් තමන්ගේ මයි මතය තමන්ගේ පෞද්ගලික මතය තමන් එල්බගෙන ඉන්න දෘෂ්ටිය નિවරදී කියලා පෙන්වන්නට කාලාම සූත්‍රය පාවිච්චි නමුත් බුදුරජාණන් වහන්සේ ඒ සඳහා නෙමේ අවියක් හැටියටවත් පලිහක් හැටියටවත් නෙවෙයි කැඩපතක් හැටියට සාන්දෘෂ්ටිකව තමන් තුලින් යමක් දැකගෙන ඒ දැක ගන්නා වූ සාන්දෘෂ්ටික කරුණු මත පිහිටලා අපි කොහොමද අපිට නොදැනෙන නොයැටහෙන ප්‍රායෝගික නොවන සාන්දෘෂ්ටික නොවන කාරණා පිළිබඳ සත්‍ය සත්‍යතාවය නිගමනය කරන්නේ කියලා ඊටාම ප්‍රසස්ත ක්‍රමවේදයක් මේ පෙන්වා දෙන්නේ ඒ නිසා කාලාම සූත්‍රයේ අපට සත්‍ය සත්‍ය තීරණය කිරීමෙහිලා පැහැදිලි ක්‍රමෝපායන් දෙකක් දක්වනවා සාන්දෘෂ්ටික න්‍යාය සහ අපන්නක න්‍යාය. ඉතින් අපි පසුගිය සතියේදී මේ මුල් කොටස සාකච්ඡා කළේ අද දවසේ මේ අපන්නක න්‍යාය පැහැදිලි කළේ. අපි හිතනවා මේ ටික ප්‍රමාණවත් කියලා අද දේශනාව හැටියට. එහෙමනම් අද දවසෙන් අපිට මේ සූත්‍ර දේශනාව පිළිබඳ දේශනා පෙළ නිමා කරන්නට පුළුවන් සුපුරුදු පරිදි අපිට සාකච්ඡාවට යොමු වෙලා ඊළඟ සතියේ ඉඳලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව බෝධිපාක්ෂික ධර්ම 37 අපිට සෑහෙන කාලයක් ගත වේවි ඒ ටික සාකච්ඡා කරන්න. නමුත් ඒක අත්‍යවශ්‍යම කොටසක් නිසා අපේ අනුරුද්ධ හාමුදුරුවෝ ඒ වගේ මේ තරුණ දරුවෝත් යෝජනා කළා අපි ඊළඟ සතියේ ඉඳලා සාකච්ඡාවට ගන්න මාතෘකාව හැටියට බෝධිපාක්ෂික ධර්ම. හොඳයි එහෙමනම් අද දවසේ අපි දේශනාව මේ පමණකින් නිමා කරනවා සුපුරුදු පරිදි දැන් අපි සාකච්ඡාව ආරම්භ කරමු